بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි الذين كفروا وصدوا عن سبيل الله أضل أعمالهم والذين آمنوا وعملوا الصالحات وآمنوا بما نزل على محمد وهو الحق من ربهم وهو الحق من ربهم كفر عنهم سيئاتهم وأصلح بالهم ذلك بأن إِنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ كَذَلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ ප්‍රතික්ෂේප කළ තවද අල්ලාහගේ මාර්ගයෙන් සෙස්සන් වැළකූ අයගේ ක්‍රියාවන් ඔහු එනම් අල්ලාහ නිෂ්ඵල කරන්නේය විශ්වාස කර තවද යහකම්ද කළ මුහම්මත් වෙත අපි පහල කළ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යවේ යැයි විශ්වාස කළාය ඔවුන්ගේ වරදින් මුදා ඔවුන්ගේ තත්ත්වය අල්ලා යහපත් කරන්නේය එයට හේතුව විශ්වාස නොකළ අය අසත්‍යය අනුගමනය කිරීමද විශ්වාස කළ අය තම පරමාධිපතිගෙන් සත්‍යය අනුගමනය කිරීමද වේ එලෙසය අල්له ජනයාට ඔවුන්ගේ තත්ත්වය ගින්හැර දක්වන්නේ. فإذا لقيتم الذين كفروا فضرب الرقاب حتى إذا أثخنتموهم فشدوا الوثاق فإما منا فإما منا بعد وإما فداء حتى تضع الحرب أوزارها ذلك ولو يشاء الله لانتصر منهم ولكن ليبلو بعضكم ببعض والذين قتلوا في سبيل الله فلن يضل أعمالهم سيهديهم ويصلح بالهم ويدخلهم الجنة عرفها لهم මෙනිසා නුබලා සටන් බිමෙහිදී ප්‍රතික්ෂේප කරන්නන් මුණගැසෙන විට මුලින්ම ඔවුන්ගේ බෙල්ලි කපා දමව්. පසුව නුබලා ඔවුන් සහ මුලින්ම මර්ධනය කළ කල්හි සිරකරුවන් තදින් බැද තබව. සටනෙහි වගකීම නිමා වූ විට නුබලාට ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට හෝ නැතිනම් අනුග්‍රහය ලබාදී නිදහස් කළ හැකිය නුබලා කළයුත්තේ එයයි. අල්له අභිමත වූවානම් ඔවුන් සම්බන්ධයෙන් ඔහුටම කටයුතු කරන්නට තිබුණි. නමුත් ඔහු මෙම ක්‍රමය යොදාගෙන ඇත්තේ නුබලාගෙන් ඇතමෙකු ඇතමෙකු ලවා පරීක්ෂා කිරීම පිණිසය. අල්لهගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබූවන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්පල නොකරන්නේය. ඔහු ඔවුනට යහමඟ පෙන්වයි. තවද ඔවුන්ගේ තත්ත්වය යහපත් කරයි. තවද ඔහු ඔවුනට හඳුන්වාදුන් ස්වර්ගයට ඔවුන් ඇතුළු කරවයි. යා! أيها الذين آمنوا إن تنصروا الله ينصركم ويثبت أقدامكم والذين كفروا فتعسا لهم وأضل أعمالهم ذلك بأنهم كرهوا ما أنزل الله فأحبط أعمالهم ۖ أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم دمر الله عليهم وللكافرين أمثالها ذلك بأن الله مولى الذين آمنوا وأن الكافرين لا مولى لهم ۖ විශ්වාසවන්තේනි නුඹලා අල්لهට උදව් කරනවා නම් ඔහු නුඹලාට උදව් කරයි තවද නුඹලාගේ පාදය ස්ථාවර කරයි තවද ප්‍රතික්ෂේප කළ අයට නම් ඔවුනට විනාශයයි ඔහු ඔවුන් කළකම් නිෂ්පල කරන්නේය එය අල්له පහල කළ දෑ ඔවුන් අප්‍රිය කළ නිසාවෙනි එනිසා ඔහු ඔවුන් කළකම් පල රහිත කරන්නේය ඔවුනට පෙරගිය අයගේ අවසානය කෙසේවී දැයි දැක ගැනීම පිණිස ඔවුන් මහපොලොවෙහි සංචාරය නොකරන්නේද අල්له ඔවුන් මුල්මනින්ම විනාශ කළේය ප්‍රතික්ෂේප කරන්නන්ට හිමිවන්නේ ඒ හා සමාන අවසානයකි. එය විශ්වාස කරන්නන්ගේ පරම ආරක්ෂකයා අල්له වන නිසාය ප්‍රතික්ෂේප කරන්නන්ට සැබවින්ම ආරක්ෂකයකු නැත. ඉං! إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ وَكَأَيٍّ قرية هي أشد قوة من قريتك التي أخرجتك أهلكناهم أهلكناهم فلا ناصر لهم أفمن كان على بينة من ربه كمن زين له سوء عمله ۖ كمن زين له سوء عمله واتبعوا أهواءهم විශ්වාස කර යහකම් කළ අය ඒවායේ යටින් ගංගාවන් ගලා බසිනා ස්වර්ග උයන්වලට අල්له ඇතුළු කරන්නේය නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ සිව්පාවුන් අනුභව කරන්නාක් මෙන් මෙලොව තාවකාලික ජීවිතය රසවිඳිබින් අනුභව කරන්නෝය තවද ඔවුන්ගේ අවසාන නිවහනවන්නේ නිරයයි. නබි මුහම්මද නුඹ පිටමංකල නුඹගේ ජනාවාසයට වඩා බෙහෙවින් ශක්තිමත් ජනාවාස කුපමනක් අපි විනාශ කළෙමුද එවිට ඔවුන් බේරාගැනීමට කිසිවෙකු නොවීය තම පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් සමඟ වූ කෙනෙකු තමන්ගේ අයහපත් ක්‍රියා තමාට අලංකාර බව පෙනීගොස් තම සිතුවිලි අනුගමනය කළ අයවැනිද. مثل الجنة التي وعد المتقون فيها أنهار من ماء غير آس وأنهار من لبن لم يتغير طعمه وأنهار من خمر لذة للشاربين وأنهار من عسل مصفى ولهم فيها من كل الثمرات ومغفرة من ربهم كمن هو خالد في النار وسقوا ماء حميما فقطع أمعاءهم ومنهم من يستمع إليك حتى إذا خرجوا من عندك قالوا للذين أوتوا العلم ماذا قال آنفاً أولئك الذين طبع الله على قلوبهم واتبعوا أهواءهم والذين اهتدوا زادهم هدى وآتاهم تقواهم බිය බැතිමත් අයට පොරොන්දු වී ඇති ස්වර්ගය කෙසේදයත් එහි අපිරිසිදු නොවන ජලයෙන් යුත් ගංගාද රසය වෙනස් නොවන කිරිවලින් යුත් ගංගාද තවද පානය කරන අයට ප්‍රියජනක වන මදු මුද්‍රිත පානයෙන් යුත් ගංගාද නිර්මල සහ පිරිසිදු මී පැණියෙන් යුත් ගංගාද ඇත තවද එහිදී ඔවුනට එහි සෑම වර්ගයකම පළතුරුද තම පරමාධිපතිගෙන් සමාවද ඇත මේ අය නිරයේ සදාකාලිකයන් සහ ඔවුන්ගේ බඩවැල් කැබලිවලට කපාගෙන යන තරම් උනු ජලය බීමට දෙනු ලබන අයමෙන් වන්නේද. නබි මුහම්මද නුඹ පවසන දෑට කන් දෙන සමහරු ඔවුන් අතර සිටිති. ඔවුන් නුඹගෙන් වෙන්වී ගිය පසුව ඔහු මේ දැන් පැවසුවේ කුමක් දැයි ඥානයෙන් පිදුම්ලත් අයගෙන් අසති ඔවුන් කවුරුම් දෙයත් අල්له ඔවුන්ගේ සිත්වලට මුද්‍රා තබා ඇත තවද ඔවුහු තම ආශාවන් අනුගමනය කරන්නෝ වෙති. යහ මග ගිය අයට ඔහු එනම් අල්له ඔවුන්ගේ යහ මග වැඩි කරන්නේය. තවද ඔවුන්ගේ බියබැතිමත් භාවයද ලබා දෙන්නේය. فهل ينظرون إلا الساعة أن تأتيهم بغتة فقد جاء أشراطها فأنا لهم إذا جاءتهم ذكراهم فاعلم أنه لا إله إلا الله واستغفر لذنبك وللمؤمنين والمؤمنات والله يعلم متقلبكم ومثواكم මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔවුන් වෙත හදිසියේම එළැඹිය යුතුයයි මිස ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිද්ද එහි පෙරනිමිති දැනටමත් සැබවින්ම පැමිණ තිබේ නමුත් එය ඔවුන් වෙත පැමිණිවිට ඔවුනට අනුශාසනය පිළිගැනීමට කිසියම් අවස්ථාවක් තිබේද නබි මුහම්මද සැබවින්ම අල්ලා හැර වෙනත් දෙවියෙකු නැතැයි දැනගනිව්. තවද නුඹගේ වරදට මෙන්ම විශ්වාසවන්තයින්ගේද විශ්වාසවන්ත ස්ත්‍රීන්ගේද වැරදිවලට සමාව අයදිව්. අල්له නුබලාගේ කාර්ය බහුලභාවය ගැනද නුබලාගේ නවා තැන ගැනද හොඳින් දනී. ويقول الذين آمنوا لولا نزلت سورة فإذا أنزلت سورة محكمة وذكر فيها القتال رأيت الذين في قلوبهم رأيت الذين في قلوبهم مرض ينظرون إليك نظر المغشي عليه من الموت فأولى لهم ۖ طاعة وقول معروف فإذا عزم الأمر فلو صدقوا الله لكان خيرا لهم فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم ۖ أولئك الذين لعنهم الله فأصمهم وأعمى أبصارهم أفلا يتدبرون القرآن أم على قلوب أقفالها සටන් කිරීමට නියම කෙරෙන සූරතයක් අපට පහල කරනු නොලබන්නේ ඇයිදැයි විශ්වාස කරන්නෝ අසති. නමුත් එහි සටන් කිරීම පිළිබඳව සඳහන් තීරණාත්මක සූරතයක් පහළ වූ විට ඔවුන්ගේ සිතහි ලෙඩ ඇති අය මරු වසඟයෙහි කෙනෙකුමෙන් නුඹ දෙස බැලූ වග නුඹ දුටුවෙහිය ඔවුන්ගේ තත්ත්වය අනුකම්පා සහගතය. කීකරුකම සහ යහපත් වදන ඔවුන්ගේ මුවෙහි පමණක් ඇත අවසාන ආඥාව ලැබෙන අවස්ථාවේ අල්ලා සමග ඇති තම ගිවිසුම සත්‍යය බවට ඔප්පු කළේ නම් එය ඔවුනට වඩාත් යහපච්ච නුබලා යුද්ධ කිරීමෙන් වැලක් වුණේ නම් නුබලා මහපොලොවෙහි අවැඩ කිරීම සහ නුබලා නුබලාගේ ලේනෑකම් බෙන දැමීම මිස නුබලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද අල්له ඔවුනට ශාප කර ඔවුන් බිහිරිද කර ඔවුන්ගේ දෘෂ්ටියද අන්ද කළ අය ඔවුහුමය ඔවුන් අල්කුරවානය ගැන අවධානය යොමු නොකරන්නේද නැතහොත් සිත් මත අගුල්ද إن الذين ارتدوا على أدبارهم من بعد ما تبين لهم الهدى الشيطان سول لهم وأملى لهم ذلك أنهم قالوا للذين كرهوا ما نزل الله سنطيعكم في بعض الأمر والله يعلم إسرارهم فكيف إذا توفتهم الملائكة يضربون وجوههم وأدبارهم ذلك بأن بأنهم اتبعوا ما أسخط الله وكرهوا رضوانه فأحبط أعمالهم සැබවින්ම තමන්ට මඟ පෙන්වීම පැහැදිලි වූවායින් පසු ඔවුන්ගේ පිටපැත්ත වෙත ආපසු හැරුණු අයට ශෛතාන් මෙම මග ඔවුනට අලංකාර කරවන්නේය. තවද ඔවුන්ගේ සිත්තුල හිස් ආශාවන් ඇති කරවන්නේය. එය අල්ලා පහල කළ දෑට පිළිකුල දැක් වූ අයට අපි ඇතැම් කාරණයන්හි නුබලාට කීකරු වන්නෙමුයි ඔවුන් කීහෙයිනි අල්له ඔවුන්ගේ රහස් දන්නේය ඉන් පසු මලක්වරුන් ඔවුන්ගේ මුහුණුවලට සහ පිට කොඳුවලට පහර දෙමින් ඔවුන්ගේ ප්‍රාණය ඉවතට ගෙන යන විට එය කෙසේ විය හැකිද එය සැබවින්ම ඔවුන් අල්له කෝපයට පත් කරන දෑ අනුගමනය කොට තවද ඔහුගේ තෘප්තියට පත්වන දෑ අප්‍රිය කළ නිසාය. එනිසා ඔහු ඔවුන්ගේ ක්‍රියා නිෂ්පල කළේය. أم حسب الذين في قلوبهم مرض أن لن يخرج الله أضغانهم ولو نشاء لأريناكهم فلعرفتهم بسيماهم ولتعرفنهم في لحن القول والله يعلم أعمالكم ولنبلونكم حتى نعلم المجاهدين منكم والصابرين ونبلو أخباركم إن الذين كفروا وصدوا عن سبيل الله وشاقوا الرسول من بعد ما تبين لهم من بعد ما تبين لهم الهدى لن يضروا الله شيئا وسيحبط أعمالهم තමන්ගේ සිත්හි ලෙඩ ඇති අය ඔවුන්ගේ සිත් තුළ පවතින ක්‍රෝධය අල්ලා හෙළිදරව් නොකරනු ඇතැයි සිතන්නෙහිද අපට අභිමත නම් අප නුඹට ඔවුන් පෙන්විය හැකිය. එවිට නුඹට ඔවුන්ගේ සලකුණුවලින් ඔවුන් හඳුනාගත හැකිය. තවද ඔවුන්ගේ කතා ස්වරූපයෙන්ද ඔවුන් නුඹට හඳුනාගත හැකිය නුබලාගේ ක්‍රියාවන් අල්له දන්නේය. නුඹලා අතුරින් දැඩි වෙහෙස මහන්සියෙන් සටන් කරන සහ ඉවසිලි වන්තව දරාගන්නා අයගැන අපි දැනගැනීම පිණිස. අපි නුබලා පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද නුබලාගේ වාර්තාද පිරික්සන්නෙමු. තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ප්‍රතික්ෂේප කර සෙසු අය අල්ලාගේ මාර්ගයෙන් වලක්වා රසූල්වරයාට විරුද්ධ වූ අය එසේ කිරීමෙන් අල්ලාට කිසිමහානියක් සිදු කළ නොහැකිය. තවද ඔහු ඔවුන්ගේ සෑම කටයුත්තක්ම නිෂ්පල බවට පත් කරන්නේය. يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول ولا تبطلوا أعمالكم إن الذين كفروا وصدوا عن سبيل الله ثم ماتوا وهم كفار وهم كفار فلن يغفر الله لهم ۖ فلا تهنوا وتدعوا إلى السلم وأنتم الأعلون والله معكم ولن يتركم أعمالكم විශ්වාස කළවුනි අල්لهට කීකරුවව් රසූල් වරයාටද කීකරුවව් තවද නුඹලාගේ ක්‍රියා නිෂ්පල කර නොගනිව් සැබවින්ම ප්‍රතික්ෂේප කර අල්لهගේ මාර්ගයෙන් අනෙක් අය වලක්වන්නා වූද පසුව ප්‍රතික්ෂේපකයින් ලෙසින් මිය යන උනට අල්له කිසිම දිනක ඔවුනට සමාවක් නොදෙයි. එබැවින් අධෛර්යමත් නොවව්. තවද සාමය සඳහා ආයාචනා නොකරව්. නුබලාට ජයනියතය. අල්له නුබලා සමගය. තවද ඔහු නුබලාගේ ක්‍රියා කිසිදාක නිෂ්පල නොකරන්නේය. ඉන්නමල් හයාතුත් දුඥාලයිබූ වලහවූ وإن تؤمنوا وتتقوا يؤتكم أجوركم ولا يسألكم أموالكم إن يسألكموها فيحفكم تبخلوا ويخرج أضغانكم ها أنتم هؤلاء تدعون لتنفقوا في سبيل الله ۖ فمنكم من يبخل ومن يبخل فإنما يبخل عن نفسه والله الغني وأنتم الفقراء وإن تتولوا يستبدل قوما غيركم ثم لا يكونوا أمثالكم ۖ නියත වශයෙන්ම මෙලොව ජීවිතය හුදෙක් කෙලි දෙලක් සහ විනෝදාස්වාදයක් පමණි. නුඹලා විශ්වාස කර බියබැතිමත් වන්නේ නම් ඔහු නුඹලාගේ තිලිනය නුඹලාට ලබා දෙන්නේය. තවද ඔහු නුඹලාගේ ධනය නුඹලාගෙන් නොඉල්ලන්නේය. ඔහු ඒවා නුඹලාගෙන් ඉල්ලමින් ඒ ගැන පෙරැත්ත කරන්නේ නම් නුඹලා මසුරු වන්නෙහුය. එවිට ඔහු නුඹලාගේ ක්‍රෝධය හෙළිදරව් කරන්නේය. අල්لهගේ මාර්ගයෙහි වියදම් කිරීමට කැඳවනු ලැබූ අය ඔවුන්ය. එසේ තිබියදීත් එවිට නුඹලාගෙන් ඇතමෙක් මසුරුවන් නෝය. යමෙකු මසුරුවන්නේද ඔහු මසුරුවන්නේ ඔහු වෙතමය. අල්له ස්වයං පෝෂිතය නුබලාය දිලින්දන් වන්නේ. තවද නුඹලා අල්لهගේ මාර්ගයෙන් පිටුපාන්නේ නම් නුඹලා වෙනුවට වෙනත් ජන සමාජයක් ඔහු පත් කරන්නේය ඔවුහු නුඹලාමෙන් නොවන්නෝය